ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පත්ත වේගන්ත්නේ අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලක් සඳහා මේ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා අපි එකෙන් කරගෙන යමු අමතර වෙලාවක් ලැබුණොත් අපිට සභාවෙන් අවස්ථානුකූලව පැනනගින ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් ඉතින් ඉස්සෙල්ලා අපි මේ ලිඛිත ප්‍රශ්න වලට ප්‍රමුඛතාවය දීලා වැඩසටහන පටන් ගන්නවා. ගරුතර ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳන අවස්ථාව ප්‍රගුණ කළ හෝ කළ අයෙක් මරණින් පසු අපාගාමි නොවේද ඊළඟ භවයේට එම භාවනාවේ දියුණුව අයත් වෙනවාද මේ මායක මරණ මොහොතේදී කළ යුත්තේ කුමක්දයි පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි ඉතින් මේ ආස්වාද ප්‍රසාර සංසිඳන වෙලාවේ ඊගාව චිත්තක්ෂණය මරණයන් මැත්තේ උපදින උප්පත්තිය වගේ තමයි මොකක් වෙයිද කියලා කියන්නේ. සංසිඳනට පස්සේ ඊගාට පහළ වෙන දේ හිතවිල්ලක් වෙයිද සත්‍යයක් වෙයිද වේදනාවක් වෙයිද නැවත ආනාපානෙ වෙයිද කියලා කියන්න බෑ. ඒ වගේ ඊගාව භවය කියන්නේ ඒ සංසිඳනට පස්සේ ඊගාට මතුවෙන එක තමයි. ඉතින් ඒක වෙන්න තියෙන මරණය සම්බන්ධ කරන්නේ නැතුව දැන් මේ අත්දකින්න සංහිඳියාවෙන් පස්සේ මොකක් වෙන්නේ කියලා බලන්න. ලක්ෂ වාරයක් බලන්න. එතකොට තමයි දැනගන්න පුළුවන් වෙයි. අයියා භවය මොකද්ද කියලා. මේ භවය කියන එක උඟව දෙනෙක් හිතන්නේ මරණයෙන් මත්තේ එකක් කියලා. නමුත් මේ චිත්තක්ෂණ වශයෙන් වෙන මරණයේදී මම වෙලාවෙම ඊගා චිත්තක්ෂණයේ අනුත් භවයක්. ඉතින් ඒකම තමයි ඒ ශුද්‍ර වශයෙන් පෙන්වන එකම තමයි මහාවට පෙන්වන්නේ. ඒක නිසා ඒ සංසිඳන හිතින් පස්සේ නැගිටින්නේ මොකද කියලා බලන්න. එතකොට එම ආයක මරණ මොහොතේදී කල යුත්තේ කුමක්දයි පැහැදිලි කර දෙන්නේ ඉල්ලමි. ඊගායක මොන දෙයක් වෙන්න පුළුවන් එන දෙයට ලෑස්තිලා ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඒකට සත්‍ය කියන්නේ. ඒකට අප්‍රමාදී කියන්නේ. ඒකට එළඹ සිටනයි කියන්නේ. ඊට යහා මේ කියන්නේ භාවනා කරන කෙනෙක් මිට එහා කල යුත්තක් නැහැ. කල යුත්ත තමයි ඔය කරලා තියෙන්නේ. ඒකෙන් සංසිඳිලා තියෙනවා. දැන් සංසුනල පස්සේ එහා පැත්තේ තියෙන දෙයක් හරියට මේ සංසිද්ධිය හිතින් නැගිටිනකොට මතුවෙන දෙයට තමයි ලෑස් වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. අපි බලන්න තියෙන අපිට අත්දකින්න පුළුවන් මේ පොඩි දේ හරහා තමයි තාම අත්දකපු නැති මරණය ගැන හිතන්න පුළුවන්. ඉතින් එහාට දෙයක් එහෙම නැත්නම් මේ ඒකට කියන්නේ ණය විපස්සනාව කියලා අන්වේ ඥාන කියලා අන්වේ ඥාණයෙන් තමයි මේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂයෙන් මොකක්වත් කියන්න බෑ. කරුණී පිංගස් ස්වාමීන් වහන්සේ උදේපය ඥානෙ උද්‍යප්පේ ඥානෙ දෙක පැහැදිලි කර දෙමින් ඊටමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් මේ ධර්ම දේශනාව යනකොට අපේක්ෂාකරනද එහෙම මේ ධර්ම දේශනා විවරණ මාර්ගයට අදාළ කොටස් අපි සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් එක එක මාතෘකා අපිට පැහැදිලි කර දෙන්න ගත්තොත් ඒ 40 දෙනාගේම අදහස් ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේක අපි බහාතබමු ප්‍රශ්න ධර්ම දේශනාවේදී ඊට අවස්ථාවල් වල හැටියට ඒකට අපි මේ ඉල්ලීමට ගෞරව කරලා එහුම්කන් දෙන්න උත්සාහ කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශස් ප්‍රසාර සංසිඳී අතුලත සිට අනුසය කෙලෙත් නොනවත්තා උඩට එන විට ඒ බොහෝ වාරයක් කලපසු සෝවාන් මාර්ගයටපත් වීම එයින් සැලසේද එසේ නැතහොත් මෙම සංසිඳී මහා කෙලෙස් උඩට පැමිණීමට පසු කළ යුත්තේ කුමක්ද? මේ අවස්ථාවේදී භාවනාවේ දියුණුව වටාගන්නේ කෙලෙසදයි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. ඒ කියන්නේ අර ඉස්සල ප්‍රශ්නෙමයි ඉස්සල ප්‍රශ්නෙමයි ඒ අත්අකුරුමයි මට පේන්න තියෙන්නේ. ඒ සංසිතිච්ච අවස්ථාවේ ඒ සංහිඳියාව හොඳට තේරුම් අරගත්ත කෙනෙක් උත්සාහ කරන්න තියෙන සංහිඳියාවට උදව් කරන එකයි. ඒ කියන්නේ කෙලස් වල සංහිඳියාවකට ස්පර්ශයේ සංහිඳියාවකට ඒතිෙද්දී මේ ඊට පස්සේ කරන්න තියෙන්නේ මොකද්ද මේ මේ විදියට හිටියොත් ඔය කියන මාර්ගඵල ලැබෙයිද ආදි වශයෙන් මේ ඇතිවෙච්ච සංසිඳීම කෙලසන්න මේ කොනහන්න ගත්ත ඔය කියන්නේ ලැබිච්ච தত্ত্বයට හැඩ ගැහෙන්න ලැබිච්ච தത്വයට සූදානම් වෙන්න වඩා ඊගාවට තියෙන ගැන හොයනවා කියලා කියන්නේ මේකේ සංහිඳියාව තාම අගේ කරන්න දන්නේ නැහැ කියන එක. ඒ නිසා පළවෙනියෙන්ම කළ යුත්තේ තාම කලාතුරකින් හම්බෙන මේ සංසීචි తত্ত্বය හොඳට පටල වෙන්න අරින්න ඕනේ. හොඳට සිද්ධි වෙන්න අරින්න ඕනේ. ඊගාවට මොකද කරන්නේ? මේකෙන් ඇත්තටම නිවන් දකින්න පුළුවන් දාදී වශයෙන් ඒක පිළිබඳව අව탁සු කිරීමක් හෝ ඉන් එහා පැත්ත කල්පනා කරන්න යෑමක් මේකට අනදර කිරීමක් කියලායි සාසනය සඳහන් කරන්නේ. මේ ලැබිච්ච දෙයට ආනදර කරනවා. ඉතින් එතකොට ඒකෙන් ලැබෙන තියෙන උපරිම රසය ලැබෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒ ලැබිච්ච සංහිඳියාව පුළුවන් තරම් වැඩි වේලාවක් පවත්ලා ඒකට හොඳ සජීවීකමකින් සාධරකමකින් පාත්තන්න පුළුවන් නම් එහාට යන දේවල් නැත්නම් මේක ඒකාන්තයෙන්ම සෝවාන් මාර්ගයට යොමු කරයි ආදී වශයෙන් තියෙන සැක දුරු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම කියනවා ඉස්සල්ලා අපි ඒකෙන් පස්සේ වෙන දේ බලන් ඉස්සර වෙලා තමන්ගේ දක්ෂකමක් නිසා ඒ ආනාපාන සංහිඳියාවකට ගියා නම් ඒක පැය 24න් පවත්වන්න බලන්න නැත්නම් වැඩි කරන් බලන්න පුළුවන් තරම්. එතකොට තමයි අපිට එකේ ආනිසංස බුද්ධි විඳ ගන්න හම්බ වෙන්නේ. ඊගාව තියෙන ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ මම ප්‍රශ්න ඉංග්‍රීසියෙන් කියවන්න උත්සාහ කරනවා. The next question is in English. Pante, you mentioned in your book Avijja Sutta that uh, මනින්ද්‍රිය මනින් manindraji or the uh, said once to you that a meditator must experience the pain of death in meditation you say that experience in death in meditation is important please explain how such an experience manifests etc uh, in a in a minute sense in a micro level the cessation or tapering of of the in-breath or out-breath or both uh, is a kind of a representative of death. So therefore when the out-breath ceases to exist, uh, there you must observe it with unagitated mind, with uh, contentment. And when the both in-breath and out-breath also ceases to exist, consider this as your uh, the precursor eh? or rehearsal of the death. So how the mind is working. So the day you experience it, the cessation of in-breath and out-breath with the equanimous mind, with the equipoised mind, with the preparedness, then you can see uh, that very micro-level experience is the one uh, happening in the macro level at the, the conventional death. So each and every breath specifically the end of each and every breath, is a uh, micro level. At micro level, it's a death. So without you see the cessation of uh, in-breath and out-breath, you will never see the the third truth of the, out of the four, no, four noble truths. So therefore, anything, you, when you are to see Nirodha, Nirodha means the cessation and extinguishing and the tapering off and dwindling off. And if that is uh, not experienced, and there if you are not maintain the equanimity, uh, there won't be any progress, not even up to the sotapatti or enlightenment. Even to the just pass, rising and passing away knowledge also will not manifest unless otherwise you uh, experience the cessation of at least the primary object. Later you will see primary object is a uh, materiality and even the mentality, how the, the desire arises, how it ceases to exist, how the danger, uh, the anger and the hatred arises and how it ceases to exist. All the kind of thing starting from the primary object uh, train you or rehearse you uh, and then uh, such a trained person will face the death uh, much easier than untrained person. Uh, ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සම්බන්ධව තවමත් ආධුනිකයෙකි ආයාසයෙන් යුතුව ඉතා හිමින් සක්මන් භාවනා කළමි එවිට වම් පායේ සියලුම ස්පර්ශයන් අවිලුඹේ සිට මා පැනගිල්ල දක්වා මෙනෙහි කිරීමට පුළුවන් වූ uh, නමුත් අතරතුරදී දකුණු පාය එස වෙන බැවින් ඊට මනස මාරු වීම සිදුවේ. පසුව වම දකුණයි මෙනෙහි කිරීමට ගත් විට එක දිගට එක එක පායකට සක්මන් කිරීමට මෙනෙහි කිරීම ගත් විට එක දිගට එක් පසකට සක්මන් කිරීමට පුළුවන් වේ. නමුත් එහිදී එකම දේ මනසින් කියවෙන බැවින් බාහිර සිතුවිලි පැමිණීමත් නිදිමත ගතියත් දැනීමත් සක්මන ඕනාට පාට කිරීමත් සිදුවේ. දෙක හැරීමේදී නැවතී සිට ආපසු හැරීම සිදු කළ යුතුද නැත්නම් එක දිගට සක්මන් නොකොඩවා හැරමින් කළ යුතුද උපවාසයේ කාරණික උපදේශ බලාපොරොත්තු වෙමි ප්‍රශ්න දෙකටම මතක් කරන්න තියෙන්නේ අපි යම් ක්‍රමයකින් ඒ ඉරියව්වට සතිය හඳුන්ලා දුන්නාට පස්සේ ඒ සතිය වැඩි කිරීම සඳහා හිමීට කරන්න ඕනද හයියෙන් කරන්න ඕනද කෙලවට ගිලා නතර වෙලා හැරිලා නැතර වෙලා ආයෙ පටන් ගන්න ඕනද නැත්නම් ගිය ගමන්ම පවතිච්ච සතිය හරහා අනිත් පැත්තට හැරෙන්න පුළුවන්ද කියන එක මේ වගේ දේවල් සලකා බැලීමේදී සතිය ප්‍රධාන කරගෙන සතිය වැඩි වීමට උදව්පකාර වෙන්න ටික තමයි කරන්න තියෙන්නේ. ඒව නැතුව මේ මේ වේගය මෙච්චරයි මෙහි මෙහෙම කරන්න ඕනේ කියලා පොඩි පොඩි උපදේශ ටිකක් දුන්නට ඒ හැම එකෙම බලාපොරොත්තු වෙන්නේ සතිය අකණ්ඩ කරගණ්ඩායි. ඉතින් යන ක්‍රමය හොඳයි වගේ පේන්නේ. එහෙම කරගෙන කරගෙන යනකොට තමන්ටම වැඩි කාල වේලාවක් සතිය පැවැත්වීමේ උපක්‍රම පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙනකොට තමන් තුළින්ම ක්‍රමසාවිදි මතුවෙනවා. ඒ නිසා ප්‍රධාන දේ සතිය බව මතක තියාගන්න සක්මන නෙවෙයි. ගාඨි ස්වාමීන් වහන්සේ ආනාපානදී හුස්ම ගැන සතිය පවත්වන විට මුලින් දිගට රළුවට දැන්න හුස්ම සියුම් සහ කෙටි වෙන බව දැනේ. නමුත් පටන් ගැනීමේ සිට හුස්ම සියුම්මන අවස්ථාව දක්වා බොහෝ වාර ගණනක් සිත පිටට පයින් බව දැනේ. පිටට සිත යන විට සමහර විට සෑහෙන කාලයකට සතිය පවත්වා නැති බවද දැනේ. ඒ අතරට සීන පෙනෙන්නාක් මෙන් එක් එක් දර්ශනද පෙනේ. මේ භාවනාවේ නින්දට වැටෙනවත් භාවනාවේදී නින්දට වැටෙනවාද කියා සැකයක් ඇති. වහන්සේ කාර්නික උපදේශ පතමි. ඉතින් මේ දැන් ඇත්තටම හොඳට සතිය තියෙනවා නැත්නම් හොඳට ආනාපාන සිතුවේ කියලා ඉස්සර කියපු දෙයක පවා සතිය වැඩි වෙනකොට පේනවා එක දිගට යන්නේ අනන්ත බාධක සිද්ධ වෙනවා. සිත කැඩෙනවා හිද්ද වෙනවා. නින්දට වැටෙනවා වගේ සිද්ධ වෙනවා. හීන පේනවා වගේ සිද්ධ වෙනවා. නමුත් ඒවා දැන් සතියට අහු වෙලා තියෙනවා. ඒක නිසා තවදුරටත් හොඳ තීක්ෂණ සතියක් අඛණ්ඩ සතියක් පැවැත්වුවොත් මේ තොරතුරුම මේටත් වැඩිය විස්තරව දකිවි. ඒක වැරද්දක්වත් සීල කැඩීමක්වත් නෙවෙයි. සතිය වැඩි වෙනකොට වැඩි වෙනකොට පේන්නේ හොඳ ලස්සන සුන්දර දේවල් නෙවෙයි. තමන්ම වෙනදා හොඳයි කියලා හිතපු දේ තුල ගොඩාක් අඩුපාඩු, පැලිරි, හිත පයින් ගතිය තියෙනවා කියලා පේනවා. ඒ නිසා ඒකෙදී පුළුවන් තරම් ආනපානේ මේ තේමා වශයෙන් තියාගෙන ඉන්න. නමුත් ඒ කරගෙන යනකොට මේ පේන හැම දෙයක්ම හිතේ සංවේදීභාවය වැඩිවීම නිසා වෙන දෙයක්. ඒ නිසා ධෛර්යමත් වෙලා මේකටත් වැඩිය පුංචි පුංචි කොටස් වලට සවිස්තර සතිය යොදමින් භාවනා කරන එකයි කරන්න තියෙන්නේ. නින්දට වැටෙනවා කියලා සැකේකුත් ඇති වෙනවා. නමුත් හොඳ අවධියකින් ගියොත් නින්දට ඔය කියන නින්ද ඇතුළට පවා සතිය රින්ගන්න ඉඩ තියෙනවා. එදාට තමයි තේරෙයි මේ සතියට යන්න බැරි ස්ථානයක් මේ භවතලයේ කොහෙවත් නැහැ. ඕනම තැනකට යන්න අවසරයක් තියෙන එකක් තමයි සතිය. ඉතින් අපිට කරන්න තියෙන යාට පූර්ණ ආරාධනාවක් දීලා හැම තැනටම යන්න ඇරලා බලනකොට ගිය කිසිම දෙයක කෙලෙස් වලට නතරලා ඉඳ බැරි තත්යක් සතිය ආරම්භ වෙනවා. ඒ නිසා සතිය නිකන් සූර්යාලෝකයේ වාගේ ගිය ඕන තැන පිරිසුදු කරනවා. අපිට තියෙන සූර්යාලෝකයට විවෘත කරන එක තමයි. ස්වාමීන් වහන්සේ අටසකිල්ල තියා බලාගෙන විදර්ශනා වැඩි හැකිද පහදා දෙන්නේ මේ අපි දෙන උපදේශ වලට භාවනා කරන්න පුළුවන් ද බැරිද කියලා මට කිව්වොත් මම කියන්න වෙන උපදේශයකට කරන තොරතුරු. ඒ නිසා මේ දීලා තියෙන උපදේශ වලට කරන්න. එහෙම නැතුව අතන මෙතන යන්න ගත්තොත් මේ 40ක් එක්ක මා පාරෙන් පිටපයින්. ඒ නිසා වෙන උපදේශ වෙන උපක්‍රම නරකයි කියන එක නෙමෙයි කියන්නේ. ඒව කරන්න නෙවෙයි මේ පරියන්ක මේ වැඩමුළුව පටන් ගත්තේ සතිය පවත්තන්න. ඒ සතිය පටන් කායන පසනාවයි. ඉතින් ඒකෙන් පිට දේවල් නරක හොඳ කියන්නේ ගියොත් අපේ තේමාවෙන් පිටපයින්. ඒ නිසා වෙන ප්‍රශ්න බැහැර කරන්න සිද්ධ වෙනවා. අපි පනවගත්ත අපේ પરමාර්ථයට පක්ෂව සාපේක්ෂව සමගාමීව මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල පවත්වමු. මේවා පිළිබඳව කාලය ගන්න බය නිසා පහසු වෙන්නේ නැහැ. සෝවාන් මාර්ගයට පත් වූ බව හතකට වඩා නොකිවෙන බව සඳහන් වේ. මේ සසර කෙටි කිරීම සඳහා ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී කෙලස් මතුවෙන අවස්ථාව දකි. දකිමින් වෙන්නේ නැති එහි නියැලෙන යෝගියාට ඉදිරියට කළ යුත්තේ කුමක්ද? කරුණාකර පාදා දෙමින් ඉල්ලමේ මේ කලිමුත් කියපේකමයි. එහෙම සංසිඳින්නේ කෙලස්මයි. එහෙම සංසිඳුණාට පස්සේ ඒකේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න. සංසිඳිච්ච කෙලස් තියේදී තව ඉනිහාට යනවට වැඩිය ඒ ස්පර්ශ සංසිඳන, චේතනා සංසිඳන, කෙලෙස් සංසින தത്വයට අලුතෙන් ප්‍රශ්න දෙමිල්ල දක්ෂකමක් නෙවෙයි. මෝඩකමේ ලකුණක්. එසයි සංහිඳියාව වැඩි ජීවන කිරීමට ඝන පහල කිරීමට කරනකොට ඒක තමයි භාවනා මේ කොටිම කියන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මදමාවත. එනිසා ඒකට කොච්චර උදව් කරන්න පුළුවන්ද බලන්න මේ ඇතිවෙච්ච සංහිඳියාව කොනහන් නැතුව. මොකක්ද මේකට කරන්න ඕනේ ඊගාට මොකක්ද කරන්න ඕනේ කියලා කරන්නේ නැතුව පුළුවන් තරම් ඒ සංහිඳියාව වඩා වර්ධනය කිරීමට තමන්ගේ ඥාණය යොදවනවා නම් ඒක ඥානාන්තයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන විට මුලින් ආසත් පස්සතේ හොඳින් රළුවට දැනේ. ආසත් පස්ස දෙකේ වෙනස්කම්ද දැනේ. ටික වේලාවක් යන විට ආසත් පස්ස සියුම් වී ගොස් නොදැනියයි. මෙසේ කිසිවක් නොදැන තත්ත්වයේ ටික වේලාවක් පවතින විට හිතේ ප්‍රීතියක් ඇති වී කය සැල්වී යයි. ආලෝකයක්ද මතුවේ. ටික වේලාවක් පවතී. ක්‍රමයෙන් නැති වී යයි. සමහර පරියන්කවලදී 아무තු ලෝකයකට ගියා වගේ කිසි දැනීමක් නැතුව දිග වේලාවක් පවතී. එම වේලාවේ නිදිමතත් නැති බව නම් දැනුනි. බොහෝ පරියන්කවලදී ප්‍රීතිය සුඛයේ නැති වී යන විට කයට සිත යයි. කයි වේදනා හිරිවැටීම්, ඇඟ සීතල වීම වැනි ඒවා දැනේ. ඇඟ ගලක් මෙන් තද වේ. කයත් සමග ඉදිරිය ඇති දේවල් පාවී යන්නක් මෙන් දැනේ. ටික දුරක් ගොස් නැවත අනික් පැත්තට පාවි. තමාර විට ඇඟේ ඉදිරිය ඇති දේවලුත් කුඩා කැබලිමින් සුළඟට ගසාගෙන යනවා මෙන් පාවෙනවා මෙන් පෙනේ. ටික වේලාවක් මෙසේ පැවති සියල්ල නිශ්චල වේ. මේ தත්වයන් ඇතිවීමේදී භාවනාවේ වරදක් අධ්‍යයන පහදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඊයේ தත්වයන් එන විට මගේ දෙයක් නොවේයයි අදහසින් ඒ දිස බලා සිටිමි. දිගටම මේ ලෙසට භාවනා කරගෙන යාම සුදුසුද යන්න කරුණාවෙන් පහදා දෙන්නේ ඉල්ලා සිටිමි. විස්තර ටික බොහෝ පිළිසිදුයි. ජාකටි උත්තරක් කියන්න තියෙන්නේ මෙහෙම දිගට හිතට මේ විවේකී தත්ත්වය පුරුදු වෙන්න ඕනේ. ඒකෙදි ඇත්තටම අපි ඊයේ මතක් කරගත්ත විදිහට විශේෂයෙන්ම අවස මේ කමඨාන් සුද්ධ කරන වෙලාවේ මේ වෙලාවේ සත්‍ය වූ අල්ලන්න පුළුවන් දේවල් නැති වුණාට විවිධාකාර දේවල් හිත මවාපානවා. හරියට අර ඕනා කැඩිච්ච වලිගේ දඟලන්න ඇරලා මේ අල්ලන්න ගොතුරු කරගන්න ඉන්න සතාට පණ තියෙන්නේ මෙතනයි කියලා පෙන්නලා ඌණ බේරෙන්න උත්සාහ කරනවා වගේ ගැහෙන්න පටන් ගන්න දේවල් තියෙනවා. ගොජ දාන්න පටන් ගන්නවා. අන්න ඉව්ව දැකලා මනෝමය දේවල් බව දැනගෙන බේරිලා හිටියොත් අවුල් කරගන්න නැති විදිහට සංසිඳෙනවා. තෝරන්න බේරන්න කිව්වොත් ඇවිස්සෙනවා. ඒක නිසා ඒ ඉව්ව එන්නේ මනෝමය බව තේරුම් ගන්න මම නෙවෙයි කියලා දැනගෙන ඕනේ තරමක් එන්න අරින්න බාධා කරන්නත් එපා. එතකොට ඒ වගේ යාදෙන සංහිඳියාවක් ඇති වෙනවා. නමුත් එතනදී භාවනාවට වඩා ඉවසීම මේ නිවැරදි දැක්ම එහෙම නැත්නම් නුවණින් මෙනෙහි කිරීම නැත්නම් විප්ලවීය විදියට රැඩිකල් වාදියෝ මේක දිහා බලාගෙන ඉතින් ඉතාම වැදගත්. එහෙම වෙනම නම් එව්වට මට වුණාගේ වලිගෙට වගේ දඟලන්න දඟලන්න මැරියාම සිදු වෙනවා. මේව මොනවද මොනවද කියලා අවසන්ද ගියොත් ආයෙත් කෙලස් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ලියලා තියෙන ක්‍රමේ නම් සැකසිතව වාක්‍ය දෙකක් තියෙනවා. අනිතව නම් මේ ප්‍රත්‍යක්ෂයක් කියන්නේ කියවන එකනටත් පැහැදිලි යන ක්‍රමේ හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්ම භාවනාදී පාදයේ ඔසවනකොට තබනකොට ස්පර්ශයේ පමණයි දැනෙන්නේ වැටෙන්නේ නාම රූප විදි විදි යන අයුරුත් ස්වල් මොහොතින් මොහොත වෙනස් වෙන අයුරු දකි. මෙසේ වැටීමේදී සිත තන්පත් වීමක්ද එසේ නැවතන විදර්ශනා නුවණ ඇතිවීමද දැයි විස්තර කර දෙනෙමින් කාරණක ඉල්ලා සිටිමි. ඉදිරිපත් කිරීමේ පුංචි පටලවිල්ලක් තියෙනවා නමුත් ඒක බාධාවක් වෙලා නැහැ. සක්මන් භාවනාදී පාදේ ඔසවනකොට තබනකොට ස්පර්ශේ පමණයි වැටෙන්නේ. නාම රූප බිදි බිදි යන අයුරුත් ස්වල්ප වෙන්නේ නැති මේක ලියවිලා තියෙනනම් ඒ වගේ එකක් නෙවෙයි. මොහොතින් මොහොත වෙනස් වෙන අයුරු දකි. ස්පර්ශය හරියට. ස්පර්ශය මොහොතින් මොහොත වෙනස් වෙන අයුරු දකි. මෙසේ වැටීමේදී හිත තැන්පත් වීමක්ද එසේ නොමැතිනම් විදර්ශනා නුවණ වැට ඇතිවීමක් දැයි විස්තර කර දෙන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඇත්තටම එතකොට වෙන්නේ හිත කර්මන්නේ වෙන එකයි තැන්පත් වීම නෙවෙයි. නමුත් මේ කර්යම්මන්‍ය වීමෙත් කර්වන්නේ වීම හරහා ඥානයක් පහළ වීමත් විදර්ශනා විදින අපූර්ව සිද්ධියක්. ගෝධනෙක් හිතන හිත තැම්පත් වීමක් වෙයි කියලා නමුත් සිද්ධ වෙන්නේ හිත හොඳට කර්මන්නේ වීමක්, අවදි වීමක්, Java කැවීමක්. එහෙම Java කැවීමක් නැතුව විදර්ශනාට යන්න බෑ. ඉතින් ඒකට සැකයක් ඇති වෙනවා මේක කොහොම සමාධියක් නැහැ නේ කියලා. එහෙම නැත්නම් මේ සතියක් නැද්ද සමාධියක් නැද්ද කියලා. නමුත් මේ දර්ශනය ඒක දිගට බලාන යනකොට බාධාවක් නැහැ. ඒක නිසා මේ දෙක තුනම වෙනවා. ඒ ඒක නෙවෙයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ මේ පේන දේ අරමුණත් එක්ක සම්බන්ධතාවයට පවතිනකොට පේන දේ බාධාවකින් තොරව දිගට පේන්න අරින්න. එතකොට ඒක විදර්ශනා ඥාන පහළ වීම, ක්ෂණික සමාධිය පහළ වීම ආදී ඕන දෙයකට ඉඩ තියෙනවා. ඒක හිතා ගන්න බෑ. මේ තරම් සක්‍රීය මනසක් තියෙද්දී එතන සමාධියක් තියන්න පුළුවන්. කියලා ඒ නිසා ඒ ක්ෂණික සමාධිය ගැන කතා කරනකොට සමාධි භාවනා කරන කට්ටිය බයිනෝ. කොහොමද ඒකේ සමාධියක් වෙන්නේ? මෙච්චර වැඩ කරද්දි කියලා. නමුත් ඇත්තට මේ tempat සමත සමාධිය කවදාකවත් විදර්ශනාවක් කරන්න බෑ. මේ වගේ සක්‍රීය සමාධියක විතරයි අරමුණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්න පුළුවන් නිසා මේ ලියලා තියෙන ක්‍රමයේ හරි කියන එක තමයි විදර්ශනා පැත්තෙන් අනුමත කරන්න තියෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී ඉහළ වැලිමලුවේදී ඇස් ඉදිරි පිට වැලි කොටස රෝස පාටට පෙනේ. පහුගිය දවසේ රෝස පාට වැස්සක් වැසලු. ඒකත් දන්නේ උඩහට අවිලා තියෙන්නේ. පේනවා ඕනේ පාටක් පේන්න පුළුවන්. අපිට පේන සුදු පාට ඇතුලේ පාට හතක් තියෙනවා. ඔය වෙන් කරලා බලනකොට කොයි එක පේනවද දන්නේ ඒ නිසා රෝස පාට පේනකොට කකුල යනවා නම් වැල්ලේ වදිනවා නම් ස්පර්ශය වැටෙනවා නම් ඒ මොන පාටක් පින්නොත් තමයි තියෙන රෝස පාට තියෙනකොට ස්පර්ශය කොහොමද කහ පාට තියෙනකොට ස්පර්ශය කොහොමද වැලි වල වැලි පාට තියෙනකොට ස්පර්ශය කොහොමද කියලා ඒ දිගට අර කරගෙන යන්න. ඔය පොඩි පොඩි පේන දේවල් වලට පේන අහණ්ඩයි නැකත් බලන්නයි ගියොත් මොන විදිහකට කරන්න බෑ. ඒක තමයි අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානෙ කරන්නේ. විවිධ වාසිදායක වාසිදායක තත්ත්වයන් යටතේදී තිබ්බ පියවර දිගට කරන්න. තිබ්බ ස්පර්ශය දිගට ගන්න. තිබුණ අත්දැකීම නොකොඩවා පවත්වන එක තමයි අපිට කරන්න තියෙන වෙන්න පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්සේ නවක යෝගාවචරිකමේ පරියංක භාවනාවේදී චිත්ත සමාධිගත වූ පසු බාහිර ශබ්ද ඇසේ. එසේනම් හිත සමාධිගත වෙලා තිත සමාධිගත වූ පසු දැනෙන්නේ කෙසේද? මේක හරි ඉස්සල්ලා කතා කරපු ප්‍රශ්නට බොහොම සමාන්තර ගතියක් පේන උඩ ඉඳලා බලනකොට ඒ කියන්නේ මේ අර අරතරම් වැඩ කොටසක් යද්දී හිත මෙච්චර කර්මන්නේ වෙලා තියේදී ඥානයක් සමාධියක් පහළ වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේම එකක් තමයි බාහිර ශබ්ද ඇහෙනවා මේ හිත සමාධි කියන tempat ගතියකුත් තියෙනවා. නමුත් මේ සමාධිය පවතින නම් බාහිර සද්ද වලට කිපෙන්න බෑ. බාහිර සද්දේ බාහිරම ඇවිල්ලා බාහිරම යන්න අරින්න ඕනේ. එතකොට Tamanට තේරෙනවා සමාධියකුත් තියෙනවා සද්දක් තියෙනවා. නමුත් Tamanගේ ගමන්ට බාධාවක් නැහැ. අන්න ඒ වගේ බාහිර සද්ද තිබුණට බාහිර සද්ද වලට කරදර කිරීමෙන් තමයි බාහිර සද්ද කරදරයක් වෙන්නේ. බාහිර සද්ද වලට කරදර කරන තු යන්න ඇරියො මොකක්වත් නැහැ. ඒ නිසා සද්ද අපිට කරදර කරනවා නෙවෙයි අපි සද්ද වලට කරදර කරන්නේ මේ කොහෙද යන දේවල් වලට. යෝගාවචරය කියන්නේ කොහෙද යන සද්ද වලට යnderලා තමයි භාවනාව කරනවා. අහගෙන මේ කරදර ඇඟේ දාගන්න නැහැ. ඒක නිසා සමාධියක ඉන්නකොට පේනවා තමයි වීසු ග්ලෝවක් වගේ ඉන්න ඇතුලේ බාහිර රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ රස තියෙනවා. Tamande ඒකේ බාධාවක් නැහැ. එතකොට තමයි මේ ආරස්සාව වැටෙන්නේ. සද්ද ආපු පළියට කෙලසීමක් වෙන්න ඕනේ නෑ. සද්ද ගැන කල්පනා කරොත් කෙලසෙනවා. හොයන්න ගියොත් කෙලසෙනවා. නික්ලේශී වෙන්න බලන කෙනා පුදුම හිතෙනවා වෙනද තමන්ට කොනහන සද්ද දැන් පිටින්ම ඇවිල්ලා පිටින්ම යනවා. ඒ වගේම හිතවිලිත් දකි. පසුබිමේ හිතවිලි ගොඩාක් වැඩ කරනවා. තමන් අරමුණත් එක්ක ගන්න දෙනකොට. කයි ගොඩාක් වේදනා තියෙනවා. තමන් අරමුණත් එක්ක ඉන්නවා. ඒක කරදරයක් කරගත්තොත් කරදර වෙනවා. කරදර නොකරගෙන සිටින්නයි බුදුහාමුදුර අපිට කියන්නේ මේ අහකැනිව දාගන්න එපා. ආපෙන සර්පෙින්දි අඬරින්දි කියලා. ඉතින් ඒක මේ සිද්ධ වෙලා ප්‍රත්‍යක්ෂය කළත් හිතට මහ පුදුමයි මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා. ඒකයි මේ ප්‍රශ්න අහන්න හේතුව. නමුත් මතක තියාගන්න මේට වැඩි ආශ්චර්ය ධර්ම වර්ගයක් අපේ හිතේ තියෙනවා. හොඳට මෙයා කීකරු කරගත්තට පස්සේ. ගරු ස්වාමීන් වහන්සේ ආශාසී ප්‍රසවාසනාස ප්‍රසවාසය නාසයේ වම්පස වෙදී නැත්නම් වෙදි වෙදී යනවා දැනි ආස්වාසයේ නොදැනි. සමහර විට දෙකම නොදැනි. නමුත් ආස්වාද ප්‍රසවාසයේ කෙලිමේ දිහා බලාගෙන සිටිමි. ප්‍රසවාසය සම්බන්ධ නිදැනි විශේෂයෙන් නලල කම්මුල් දෙක සහ ඉසී පිටුපස කන් දෙක සහ බෙල්ලේ පිටුපස අතර සියුම් දැනීම. කිලිපොළොව යනවාසේ ගලන දැනීම. අපහසුයක් නැත මධ්‍යස්ථයි දිකටම බලන් සිටිය හැකිය. උරේස් ප්‍රදේශයේ පමණක් දැනීම වේදනාවකට හැරේ. උරේස් ප්‍රදේශයේ පමණක් දැනීම වේදනාවකට හැරේ. මේ වාදියා කිසිම ආයාසකින් තොරව බලා සිටිය හැක එයද කල යුත්තේ කියා පහදලා දෙනමින් පහදා දෙනු මැනව මේකදී මේ මේ මේ தත්ත්ව විස්තර කරන්න කියලා එක තැනක ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ ආස්වාස් ප්‍රසාරය හොඳට හිත හිතලා ඒකෙන් පුංචි පුංචි කම්පන චංචල උණුසුම් සිසිල් ගති හිරි වැටීම් වගේ දේවල් බලනකොට හිමීට ඒ කිට්ටුවක තියෙන දේවල් වල පවා මේ කට දෙපැත්තේ නාසයේ දෙපැත්තේ ඇස්කෙවිනි වල මේ කන්සිලි වල වගේ පුංචි පුංචි වේදනා දැනෙන්න පටන් ගන්නවා ඊට පස්සේ අන්තිමට ගියාම මේ ඇඟිලි තුඩු වල හෘදේ වස්තුවේ පපුවේ අතේ මේ තියෙන වේදනා දැනෙන ඒකට Tamanට මූලික සැකයක් එනවා දැන් ආස්වාද ප්‍රසවාසය හැපෙන තැනද හිත තියෙන්නේ නැත්නම් හිත පිට ගිහිල්ලාද කියලා නමුත් ඒ ඔක්කොම සෙල්ලම් දැයි නැත්නම් ආනාපානෙත් දැනෙනවා. ආනේ වෙලාවට කියනවා තමන්ට සැකයක් එනවනම් නැවතත් අර මේ ආසත් ප්‍රසවාසයේ දැන්න ප්‍රදේශයේ පමණක් හිත තියානින්ද නමුත් අර වටේ දැන්න දේවල් ප්‍රතික්ෂේප කරන්න එපා. මේකට අවධානය යොමු කරාට වටේ දේවල් පේන්න අරින්දේ කියලා. පේනුනට ගණන් ගන්න එපයි කියලා. ඒකට අර බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ අපේ gedara bitti එක ඉල්ලලා තියෙනවා නම් කණ්ඩායමක් ඉන්න ෆොටෝ එකක්. ඒ කණ්ඩායම ෆොටෝ එක දිහා බලනකොට අපිට නෑදෑයෙකුත් ඉන්නවා ওই ෆොටෝ එකේ. ඒ නෑදෑය දිහා බලන්ඩ අනික් කට්ටිය පේනවා වටේට. නමුත් අපේ ෆොටෝ එක අපේ විත්තිය ගහලා තියෙන අපේ නෑදෑය ඉන්නේ ඉන්න. අපි මේ ෆොටෝ එක බලන්නේ එයා බලන්නේ ඒ උනාට අනිත් ඔක්කොම පේනවා. ඒ ඉන්නේ ඒ වගේ මේ ගොඩාක් විස්තර පේනවා. නමුත් අපි බලන්නේ ආශ්‍රව ප්‍රසවාසයේ දිහා. එතකොට පේනවා පෙන්වන දේවල් කොච්චර තියුණත් බලන දෙයට හිත යොදවන්න විතක්කේ මානසිකාරයේ චේතනාව පුහුණු කළ හැකියි. ඒකට මොනවා පෙන්නුවත් Tamanට අවශ්‍ය දේ බලන්න පුළුවන්කම කියලා කියන්නේ යම් වශීතාවයක් යම් දක්ෂකමක් එතකොට Tamanට මේ මෙහෙවීම යොමු කරවීම හැරවීම කරන්න පුළුවන්. මේකට අපි ආනාපානේ උදව්වකට ගන්නවා. නමුත් ආයශරයක් බලනකොට එමීට එමීට ඒ බලන පේන ප්‍රදේශය ලොකු වෙන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රශ්නයක් නෑ කරදරයක් කරගන්න නැතුව මම වැඩිට බැස්සේ මේ ආවල් දේ මුල් කරගෙන කියලා සැකනම් නැවත නැවතත් ඒ ආනාපානට හිත දාන්න සැක නැතිනම් ඕන තරම් දේවල් පේන්න ආරයි. පේන්න පේන්න පේන්න තමන්ගේ සමාධි ශේෂ්ත්‍ර වැඩි වෙනවා. පුලුත්widetilde දැකගෙනත් කලබල කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් පටු ශේත්‍රය දක්වන කලබල කරගන්න නැති වෙනවට වැඩිය ලොකු දක්ෂකමක් තමයි පුළුල් ශේත්‍රය දක්ෙදි කලබල නැතුව ඉන්න එක. කලබල වෙනවනම් ආය ස්ථානපාණ්ඩ හිත දාලා හිත සමාධිගත කරන්න යෝගාවචරය දැනගන්න. ඒකටයි අපි ආනපානේ මූල කර්මත්තන වශයෙන් තියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ආස්වාස් ප්‍රස්වාසයේ මුලමදාග බැලීමට අප මෙතෙක් බැලීමට අප මෙතෙක් කරගෙන ආක්‍රමය ඔබ වහන්සේ අද දින ධර්මදේශනාදී සඳහන් කළ පරිදි මුලටත් පෙර බැලිය යුතු බව දේශනා කරන්නේ ඒ පිටිමත අදටත් විස්තර කර දෙනෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ මුලටත් පෙර කියලා කියන්නේ මුලටත් පෙර ලෑස්තියක් තියෙන්න ඕනේ මුල දකින්න නම්. මුලට පෙර බලන්න දෙයක් නැහැ. මොකද එතන අරමුණු බවටපත් වෙලා නැහැ තව. නමුත් සතිය ආස්වාද ප්‍රසවාසයේ පටන් ගන්නත් ඉස්සරලා එළඹිලා හිටින්න ඕනේ. යෙදිලා හිටින්න ඕනේ. එතකොට තමයි මුල බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ ස්පර්ශය ඇති වෙන්නේ ඉස්සෙල්ලා ස්පර්ශයේ මුලක් බලන්න බෑ. නමුත් අර සතිය පෙරගමන් කරු වෙන්න ඕනේ. අරමුණේ මතුවෙන්නත් ඉස්සෙල්ලා ගිහිල්ලා ඉදිරියට ඉදිරියට වෙන අරමුණු දක්කනීමේ අදහසින් තමයි මුලටත් ඉස්සෙල්ලා සතිය නැගී හිටින්න ඕනේ කියන වචනේ සඳහන් කරේ. මානවක යෝගාවචරිකම චක්ම භාවනා කරද්දී මගේ දෙපයේ ඉදිරියේ තද ගතියක් තනේ. කොමක් නිසාද ඒ නිවැරදි කර දෙන්නේ? නිවැරදි කරගන්නේ කෙසේද? කාරණික උපදෙස් ලබා දෙන්නේ. ඒ තද ගතියේ බාධාවක් නම් සක්මනට ඉරියර කරනවා නම් විතරයි ඒ ගැන උපදෙස් ගලන්න තියෙන්නේ. එහෙමනම් බලන්න ඕන සක්මණෙන් බහලා ගියාට පස්සේ තීත ගතිය තද ගතිය තියෙනවද? එහෙම නැත්නම් අපි මේ භාවනා කරන්නේ මේ ශරීරයේ තියෙන තද ගති උණුසුම් ගති කම්පන චංචල ගති දැනගන්න තමයි. ඉතින් ඒනේන මතුවෙන මතුවෙන එකත් එක්ක ගැටෙන්න ගත්තොත් ප්‍රශ්න කරන්න ගත්තොත් ඒව නිවැරදි කරන්න ගත්තොත් භාවනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මතුවීම හොඳයි කියලා හිතාගෙන විශේෂයෙන්ම භාවනාවට බාධා කරන්නේ නැත්නම් ඒක තියාගෙන දිගට අනේක තමයි උත්සාහ කළ යුත්තේ. ස්වාමීන් වහන්සේ අවුරුදු 6ක් පමණ කාලයක් භාවනාවට කැමැත්ත දැක්වීමි. චිත්ත සමාධියේ පුරුදු විට ඒ මුල් කාලයේ තිබූ සුඛය, ප්‍රීතිය අඩු විය හැකිද? something like මොකද්ද වචනක් තියෙන එක හරි අමාරු කියන්න sen sensitizing කෙලස් මනවත කියවන අපේ මේ ප්‍රශ්නේ වටහා ගැනීම නිසා අවුරුදු 6ක පමණ කාලයක් භාවනාවට කැමැත්තෙන් කැමැත්ත දැක්වීමේ චිත්ත සමාධියේ පුරුදු විට මුල් කාලයේ තිබූ සුඛය ප්‍රීතිය අඩවිය හැකිද කෙලෙස් වීතික්කම පරිඋත්තාංශ අංශේ වශයෙන් ගිවි යන විට Tamante දැනේද බොහෝ විට වීතික්කම කෙලෙස් වල තමයි විශාල වෙනස දැනන්නේ පරිඋත්තාන කෙලෙස් වලදී නම් දැනගන්න පුළුවන් බෞසුත්තතාවයේ තියෙනවා නම් බෞසුත්තභාවය නැතිවට දැනෙන්නේ නැහැ වීතික්කම නම් අනුශේ කෙලෙස් නම් බොහෝමත් අමාරුයි ගෙවෙන බව දැනගන්න එකට බොහෝ කාලයක් යනවා මේ මුල් එකට තියෙන්නේ අර මුලින් මුලින් ප්‍රීතිය සුඛය ඊ타මත්ම උනන්දුකාරක නැත්තම් විචක්ෂණ චිත්තාකර්ෂණීය විදිහට උනාට ඒකට යනකොට යනකොට යනකොට ඒක ඒක තියෙන ඒ ධනවන ගතිය සුඛේ ධනවන ගතිය අඩු වෙන ගතියක් තියෙනවා ඒකයි උංග දෙනෙක් ඔය බැඳපු කට්ටිය දික්කසාද වෙන්නේ බඳින්න ඉසල දැකපු ඒ ලස්සන නෑ බැඳලා පස්සේ බඳින්න ඉස්සර නම් අම්බේ රණ්ඩු කරලා හරි ගෙදර තියාගන්න හිතෙනවා පව් වෙන හිතනවා අනේක බඳින්න ඉසල කන්නඩි දැම්මනම් හොඳයි කියලා ඒ කොයි එකත් ඔහොම තමයි පව් පව් වෙනකොට ටිකක් කොහො කොහො කියන ගණිතයක් තියෙනවා. හැබැයි ආයෙ භාවනා කරලා කාලයක් ඉඳලා ආයෙ කරනකොට ආයෙත් ප්‍රීතියමත් වෙනකොට ආයෙත් සතුටක් ඇති වෙනවා. නමුත් ඒකම නැවත නැවත ඉන්නකොට ඒකේ තියෙන ආස්වාද ප්‍රදේශේ එදින් අඩු ඒක ඒක මේ විශ්වගත නීතියක්. මොකක් හරි ලැබෙනකන් තමයි ආසාව තියෙන්නේ. ලැබුණාට පස්සේ ටික දවසක් යනකොට අයියෝ මේකද කියලා හිතෙනවා. ඒතර වෙන එකක් ගැන හිතෙනවා. ඒක ලැබුණ නැත්තම් මැරෙන්න හිතෙනවා. ලැබුණට පස්සේ හිතනවා අයියෝ ඒකත් එකයි කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා හොඳම ක්‍රමය තමයි කෑදරයට දීපං. ඔය කෑවට පස්සේ ඉවරයි. ඔය ලැබෙන්නේ නැති තාක්කල් තමයි ඔය නව නිර්මාණ ශිල්ප ක්‍රමසහවිදි ඔක්කොම ලැබුණට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඒක නිසා භාවනාව හරියන්නේ අපරාජිත මිනිස්සුන්ට. යම් යම් දක්ෂකම් ලැබලා තියෙනවා. යම් යම් ප්‍රදේශයක සාමාන්‍ය මිනිස්සුන්ට වැඩි ඉහළින් ඉන්න ඕනේ. ඉඳලා දැනගන්න ඔය කොච්චර දෙයක් ලැබුවත් අන්තිමට දෙයක් නැහැ. ලැබෙන්නේ ඉස්සෙල්ලා තමයි යෝගේ දක්ෂකම තියෙන්නේ. ඉතින් තමයි මේ භාවනාදී ලැබෙන ප්‍රීති සුඛ නැත්නම් ඔය ධානා සුඛ නැත්නම් විපස්සනා ඥාන ඇත්තටම කරුකටේසෝ දේවල්. නමුත් ඒක ඇසුරු කරනකොට ඇසුරු කරනට ඒකේ තියෙන ඒ කුතුහල දනවන ගතිය එන්නේ අඩු වෙන එක න්‍යාය ධර්මයක්. ඒක කාගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. නමුත් කවදා හෝ මොනවාරි අකරතැබ්බයක් නිසා මාස 6-7ක් භාවනා කරන්න බැරුව ඉඳලා ලොකු කරදර කොටකටපත් වෙලා ආයසරය සමාධියට ආයසරය කර ප්‍රීතිය වෙනද නොදැක්ක තරම් බොහෝම චමත්කාර දැනක විදිහට පේනවා. නමුත් ඒකම අසුරු කරනකොට ඒකේ තියෙන චමත්කාරය බහැලා යනවා. කර්ණේ ස්වාමීන් වහන්සේ ඊයේ පැවති දේශනාවේදී ශක්තියක් ද්‍රව්‍යයක් පාට පත්තන අයුරුත් රූප සද්ද කන්තර සේස්පස්ස දැනන්නේ වෙනස්යමක් නොව ශක්තිය යොමුන ආයතනය හරහා ද්‍රව්‍යයක් පාටපත් වීම බවත් මා තේරුම් ගත්තා. මීට අවුරුදු 6කට පමණ වේ ඉති සක්මන් භාවනා යෙදීමේ සිටන අතර මීට සමීප අදහසක් මගේ හිතට ආවා. කීප දහසක් මෙසේ වුණා. ශක්තියක් ද්‍රව්‍යයක් පාටපත් වෙන බව නොවේ. යම් ඉන්ද්‍රියක් අරමුණු එකට අරමුණක් ඉන්ද්‍රිය අරමුණත් ඒට නිශ්චිත ආයතනයත් නොමැතිවත් එවේලෙට යොමු වෙන ආයතනයේට එම අරමුණ යොමු වෙමින් පවතින බවත්ය. ඒත් මේ ගැන සාකච්ඡා කිරීමට මට මේ තාක් කෙනෙක් හමු වූ අතර ප්‍රථමයට මෙවැන්නක් ඇසීමෙන් සතුටපත් වී සිටිමි. පින් අනුමෝදන් කරමි. මේ තවදුරටත් පැහැදිලි කරන ලෙසත් ඉන්ද්‍රිය අරමුණ ලෙස එම ශක්තිය යොමු වීමෙන් අනතුරුවේම අරමුණ බවට පත්‍ය අරමුණ පහව යෑමෙන් පසු නැවත ඒ ශක්තිය ලෙසට පිටව යන්නේ යන බවත් කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මේ විස්තර කරන කොටස නම් මට තේරෙන්නේ නැහැ. කියන්නේ යම් ඉන්ද්‍රිය අරමුණක් එයට නිශ්චිත ආයතනයක් නොමැති වුවත් එවේලේට යොමු වෙන ආයතනයට එම අරමුණ යොමු වෙමින් පවතින පවත්‍ය එහෙත් මේ ගැන සාකච්ඡා කිරීමට මට මේ තාක් කෙනෙක් හමු නොවු අතර ප්‍රථම වතාවට මෙවන්නක් ඇසීමෙන් මෙවන්නක් ඇසීමේ සතුටපත්ව සිටීමේ පින් අනුමೋದන් කරමි. මේක මේ හුඟා සාමාන්‍යකරණ කරලා තිනවා වැඩි ඒ නිසා මට ස්පර්ශ වෙන්නේ නැහැ. මම මේ වාක්‍යය මේ සුද්ධ කරලා ඉල්ලන්නේ යම් ඉන්ද්‍රිය අරමුණක් යම් ඉන්ද්‍රිය අරමුණක් ඊට නිශ්චිත ආයතනයක් නොමැති වූ විට දැන් මෙතන ඉන්ද්‍රිය සහ ආයතන කියන දෙපචන් දෙක පටලවාගෙන තිනවා. කොයි එකද සමාන අදහසක්ද විරුද්ධ අදහසක්ද දන්නේ නැහැ. යම් ඉන්ද්‍රිය අරමුණක් ඒට නිශ්චිත ආයතනයක් නොමැති වූ විත් නොමැති වුවත් එවේලේට යොමු වෙන ආයතනයට මේ අරමුණ යොමු වෙමින් පවතින බවත් ඒ වාක්‍ය සම්සරය සම්නස මේ පස්සේ යොමු කළේ මම මොන අදහසක්වත් අපිට වෙලේ එන අදහසක් මේ ඉන්ද්‍රිය 6 එකක් කරහා කොහොම හරි අපිට දැනෙන්න සැලැස්සෙන බවත් මේ අවබෝධලා තිබුණේ නැතුනේ. කොහෙන් ආවත් එන් එකකින් යනවා කියන එක තමයි ඒ වගේ අරමුණක් තමයි දැනෙන්න ගත්තේ. අපි හිතුවට රූපයක් දැකලා ඒ රූපෙම ඇහැට ඇහැරායේ රූපේනව නෙවෙයි මොකක් හරි මේ වෙලට තියෙන මානසික කෙනෙකුගේ ශක්ති විශේෂයක් කරා මොකක් හරි ඒක කනකට ඇවිල්ලා එන්න පුළුවන් අපිට ඒ වෙලාවේ ඇති වෙන ඉන්ද්‍රිය ආරම්මනේ කො ඇසට ඇවිල්ලා නාසයට ඇවිල්ලා මේ විදිහට මේ කොහෙන් කොතනින් හරි ආවත් කොහෙන් ආවත් එකක් තමයි එන්නේ කියන එක තමයි ඒ වගේ හැඟීමක් ඇති වුනේ මම දන්නේ එතකොට නම් මේ ලියලා තියෙන කොට ටිකක් පිරිසිදුයි. ඒ කියන්නේ මේ ඉඳුරංගෙන් අරමුණක් ගත්ත නැත්නම් අපි මැරෙනවා. ඒ නිසා ඉඳුරං හය වග බලා ගන්න මොන හරි දෙකකින් අවසල තියාගෙන ඉන්න. එක්ක රූප බලන්න, එක්ක සද්ද අහන්න, එක්ක ගන්ධ රස පහස නිකන් නම් කොහොමඩක්වත් නැහැ මේක යකාය කම්මල වගේ. ඒ නිසා කරා පැමිණෙන ශක්තිය කැමැති දෙයක් බවට පත් කරන රූපයක් බවට, කඳක් බවට, රසක් බවට පත් කරගෙන ඒව බලා සිටීමේ හැකියාවක් වගේ එකක් තමයි මේ කියවෙන්නේ. නමුත් එහෙම අපිට ඕන වෙන දේවල් බලන්න බෑ. අපි කර්මානුරූපව මේ වෙලාවේ බලන්න ඕන දෙයට අපි ඇදගෙන යන ගතියක් මේ කර්ම ශක්තිය තියෙනවා. අපිට මේ වෙලාවේ ප්‍රතිසන්දෙන්නේ යෙදෙන කර්මයට අනුව මතුවෙන ශක්තිය රූපයක් විදිහට පේන්න පුළුවන්, සද්දයක් විදිහට, ගඳක් විදිහට. හැබැයි මතුවෙන ශක්තිය නම් එක එකනාටපත් වීම ආකාර කෝකටත් එකම දේ තමයි. ඒ ශක්තිය වෙලාට රූපයක් විදිහට, සද්දයක් විදිහට, ගන්ධයක් විදිහට, රසයක් විදිහට මොන දෙයක් බවට පත් කරගනීද කියන එක අහම්බයක්. ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුව, ඒ පුද්ගලයාගේ කර්ම වේග අනුව, ඒ පුද්ගලයාගේ පත් කරන බලාගෙන එයා කියන මන් මන් බැලුවේ මන් දැක්කේ තියෙන රූපයක් කියලා. මොකද වෙලා තියෙන්නේ යාට බලන්න ඕනේ රූපේ මවාගෙනයි බල්ලා තියෙන්නේ. ඒක පෙන්වන්න ගියාම ඉතින් අඩු. ඒක නෑ මේ ලෝකේ තියෙනවා තියෙන දේවල් මට පෙනුණා ඒ නිසා අපි දෙන රූපේ තමයි දෝෂේ තියෙන්නේ කියලා දැන් මේ විද්‍යාවෙන් පෙන්වන්න හදනවා ඒ රූපේ මවාගන්නේ උඹ ඒ කැඩෙන දීගේ හේව නැල්ලත් ඇදට තමයි පේන්නේ ඒ මොකද කැඩෙන්න තියෙන දීගේ ඉතින් ඒ නිසා හිත ගිය තැන ආදර රජමාලිගාව සෑද කියලා ප්‍රේමවන්තයෝ මේක කියනවා what you see that you are කියලා මේ ලොකු පොත් ලියලා තිනවා. උඹට බලන්න කැමති දෙයක් උඹට පේනවා. මම අර ගිය සෙනසුරාදා සෙනසුරාන්දේ අඟහරුවා ධර්ම සාකච්ඡාවේදී මතක් කරා. අර ඒ පෝලන් කාර්යයට වැදුණා ඒක හොඳට. මේ ඒ කියන්නේ පිටරට අපේ මේ අපි සුද්ධට කරු කරන ගතියක් තියෙන හැම වෙලාවෙම සුද්ධ හරි. සුද්ධගේ විදිහට අපේ දරුවොත් හදාගත්තොත් අනේ ලොකු දෙයක් කියලානේ අපි යන්න හදන්නේ. ඉතින් ඒක සුද්ධ දන්නවා. ඒකයි සුද්ධ අපිව මිරිකන්නේ කියලා. මොකද ඔය සුද්දට සුද්ද කුණු හරප දෙකක් කියන හැර වෙන කරන්න දෙයක් නුලඟ ගන්නම දෙයක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා සුද්ද කරපු පරිේශනයක් තියෙනවා. සුද්දා ශිෂ්ටාචාරයි, කළු එක අශිෂ්ටයි, ම්ලේච්ඡයි කිය. ඒ නිසා පොටෝරාම රාශියක් පෙන්නලා එක පොටෝරාමෝක තියනවලු සුද්දෙක් කල්ලෙකට වෙඩි තියෙනවා. ඒ රාමුව පෙන්නලා ඒ පොටොත් එක රාමුව පෙන්නලා සුද්දෙක්ගෙන් ඇහුවොත් කියනවලු නෑ නෑ ඒ පොටෝ එකේ තිබ්බේ කල්ලෙක් සුද්දෙකට වෙඩි තියෙනවා කියලා. කළු මිනිසෙකුට පින්නත් කියනවා නෑ නෑ සුද්දෙක් කල්ලෙකුට වෙඩි තිබ්බේ කියලා. එකම ෆොටෝ එක සම්පූර්ණ දෙවිදියකට පේනවා. ඉතින් පෝලන් කාර්යය කියනකොට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ 100 200ක් ඇත්තයි ඔබ වහන්සේ කියන එක අපේ රට පල්ලෙයන් තිබුණ චෙකස්ලෝකියාව ඔබ වහන්සලා මේ දෙමුණුත් එක්ක රණ්ඩු කරා වගේ එක රැයට දෙගොල්ල දිගට බෙදිලා මරාගත්තා. මේ චෙක් ජාතිකය මේ ස්ලෝවකියන් ජාතිකය. මේ තෙක් වෙනකන් විවාහ ජීවිත කරන හිටු මේ එක රැයට 100ක් මරාගත්තා. පෝලන්තය කියලා කියන්නේ රුසියාවයි ඕකයි අතරමැද තියෙන රට හැමදම බයෙන් ජීවත් වෙන්නේ එන හැම කෙනෙක්ගෙන සැකෙන් ජීවත් වෙන්නේ අපි ඒ නිසා පෝලන්ත ජාතිකයට කවදාකවත් සමාජයක් නැහැ. ඒක නිසා මම බලන්නෙම සැකෙන්. ඉතින් ඒ නිසා අපිට පේන්නේ හොල්මන තමයි. අපි බලන අපේ හිත කම්පන නම් චංචල නම් ලෝකෙම කම්පනයි චංචලයි වගේ. දැන් අද මේ 2012 22ද දවසේ කියලා මේ බර ගාණක් මේ දවස්වල බොහොම ලෝල ඉන්නේ. බෝධි පූජා තීතේ වටේ කරකිනවා. මොකද මේ ලෝක ලෝක විනාශ වෙයි කියලා. විනාශ වෙන්නත් ඉස්සෙල්ලා විනාශ වෙලා තියෙන්නේ. මම දැන්නවත් බොහොම ලෝයේ ඉන්නේ පසපැතරත් කරගෙන. ඔක්කොමලා ඒ නැකතට බොමලුවට ගිහිල්ලා. මම පුංචි කාලේ කනාව කතාවක් කියුවා මම හිතන්නේ කේජාචික කවුද කියලා ප්‍රසිද්ධ මේ මංචේ ගිල තියෙන්නේ මුද්දම දක්ෂ දෛවඥෙක් කියලා තියෙනවා මේ මිනිස්සයාට උඹ අසවල් දාසේ අසවල් එදාට ණය කාලේ මැරෙනවා කියලා. ඉතින් මේ අකාපු දැන් ණය ගහලා දැන් වගේ. පුල්ලුවන් තරම් හොයලා ඉතින් කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ කුෂ වෙලා ඉන්නකොට යාළුවා අහලා දෙන්නේ මොකද මැෂිනා. ඉතින් කියලා තිනවා අහවල් මංසයා බොරු කියන්නේ අනිවාර්යෙන් මං අහවල් දවසට අහවල් වෙලා වෙනකොට ණය කාලේ මැරෙනවා. ඊට පස්සේ අර මාසේ ගාලු පිස්සු මිනිස්සු ඕවට සැලකෙන්න යන්න එපා. ජීවිතේ ජීවත් කරවවා. උඹ ජීවත් කරවවා. උඹ නෙමෙයි මැරෙන්නේ මමනේ. ඊට පස්සේ ගාලු උඹට මං මම එදාට නැවක ගිහිල්ලා තියනවා. නැවේ සර්පනේ. ඊට පස්සේ ගාලු හරි වැඩේ තමයි හොඳම වැඩේ කියලා ගිහිල්ලා යන්ත්‍ර කරාලු යුද නැවක. දැන් වෙලාව ලං වීගෙන එනකොට <clears throat> මිනිස්සයා දන්නවලු <clears throat> නැවක ඉන්න බවක් මතකත් නෑ මොහොතෙත් මතක නෑ දැන් ණයෙක් කයි කියලා. ඉඳගෙන ඉන්න ඇඳ ළඟ ඉඳලා වටපිට බලනකොට මෙහෙම නයිපෙනයක් පේන්න තියෙනවලු. මෙහෙම ගහපුවාම හෙල්ලයක් තිබිලා තියෙන හෙල්ලේ තිබිලා තියෙන නයිවිස කවලා. ගහපාට වැදිලා මැරලා තියෙනවා. ඒ යුද්ධ නැවේ තිබුණු හෙල්ලයක් ඒ වෙලාවට දෙන කලබලෙන් ණයෙක් වගේම දැක්ක එකපම ගහපුවම වැදි අත වැදිලා තියෙනවා බලනකොට ඒක ණයවිස තමයි තිබිලා තියෙන්නේ. හරි. ඇඩේ හරි. ඒක හොයාගෙන යනවා ඒ වෙලාවට මුහුද මැද නැවකට ගියත් ඒ දේ සිද්ධ වෙනවා. ඉතින් මනුෂයා මේ මානසිකත්වයට එනකොට මොන තරම් ගැහෙන මොන තරම් තකතිරු මේ බය වෙච්ච මානසික අදින්නේ මැරිලම තමයි ඒ ඉතිසල්ලා. ඉතින් ඒ වගේ මේ ජීවිතයේ ඒ ශ්‍රෝඩින්ජන් කියන මනුස්සයා ඇත්තට මේක ප්‍රසිද්ධ කරන්න අවුරුදු 150කට ඉස්සෙල්ලා ලියලා තිබුණා Schrodinger wavelength energy Schrodinger wave of energy will collapse whenever the consciousness meet it. Till that, it is an energy. Soon the consciousness counteract, it will become matter. It collapse into matter කියලා. උඹේ ඇහ උඹේ හිත වදිනකන් ඒව ශක්තිය. හිත වැඩිච්ච ගමන් ඒක ද්‍රව්‍යයක් බාටපත් වෙනවා. උඹේ හිත ඒකට වැදුන් නැත්නම් මානසිකාරය ගියේ නැත්නම් ඒ ශක්ති වශයෙන්ම තියෙනවා. ශක්තිය ද්‍රව්‍යයක් බාටපත් වෙන්නේ මේ මානසිකාරය ගියාට පස්සේ නැත්නම් මනස විඥානේ ගියාට පස්සේ කියලා. ඉතින් ඕක කොහොමඩක්වත් මේගොල්ලෝ බාරගත්තේ නැහැ. ප්‍රසිද්ධ කරේ නැහැ. ඊට පස්සේ මේ අංශුව කඩාන කඩාන කඩාන කඩාන ගිහිල්ලා ඒගොල්ලේ අංශුක තියෙන තාම කුඩා ඉලෙක්ට්‍රෝනයක් හරි ප්‍රෝටෝනයක් හරි අරගෙන ඒක හොයන්න ගියාම දැකලා තියෙනවා ඉලෙක්ට්‍රෝන එකට හෝ ප්‍රෝටෝන එකට ලකුණු දෙකයි තියෙන්නේ බරයි වේගයයි. ඉතින් යම් කිසි විද්‍යාඥයෙක් මේකේ ලකුණු දෙකක් තියෙනවා. මේක ඔක්සිජන් වලින් ගත්ත ප්‍රෝටෝනයක්, මේක හයිඩ්‍රජන් වලින් ගත්ත ප්‍රෝටෝනයක්. දෙකේ වෙනස තියෙනවා මොකක්ද කියලා බලන්න ප්‍රෝටෝන එකට මැෂින් එක සෙට් කරනවානේ බලන්න දැන්. සෙට් කරනකොට වේගය බලන්න මැෂින් එක සෙට් කරුවොත් කවම කවදාකවත් ඒ මනුස්සයාට ඒ අංශුවේ බර බලන්න බෑ ඒ වෙලාවට. බර බලන්න සෙට් කරුවොත් වේගය බලන්න බෑ. ඉතින් ඒක නිසා ಗುಣ දෙකයි තියෙන්නේ. උඹ බලන්න එකක් බලන්න යොමු කරුවොත් අනිවාර්යයෙන්ම අරක නොබලන්න தත්ත්වෙ පෑදෙනවා. මේක පේනකොට අරක පේන්නේ අරක පේනකොට මේක පේන්නේ ඒක නිසා යන්ත්‍රය හදනකොට මම දැන් මේ අංශුවේ වේගය බලන්න හදන්නේ කියලා ඌට පේන්නේ වේගම තමයි. ඉතින් මැෂින් එක හදලා තියෙන එක නේ. ඌට කවදාකවත් බර බලන්න බෑ. ඒකයි අර ෂෝඩින්ගන්ගේ ප්‍රකාශනය දෙක එකතු කරලා දැන් විද්‍යාව යොමු කරගෙන තියෙනවා අපිට මේ පේන්නේ අපිට බලන්න ඕන දේ. බුදුහාමුදුරන්ට පේන දේවල් රහතන් වහන්සේට පේන දේවල් නෙවෙයි අපේ කෙලෙස් හැටියට තමයි අපි දකින දේ තියෙන්නේ. නිසා කවදා හරි නික්ලේශී වේව නැත්නම් කරන ප්‍රතික්‍රියාවකින් තොරව ලෝකෙ දිහා බැලුවොත් ඔය ලෝකේ අරක හොඳයි මේක හොඳයි කියන දෙයක් නැහැ. ඔක්කොම සමානයි. නමුත් අපි ප්‍රතික්‍රියාව සහිත බැලුවොත් ආ මේක මිත්‍රපාක්ෂිකයි මේක සතුරුපාක්ෂිකයි මේක හරි මේක වැරදි ඔක්කොම එන්න පටන්. ඉතින් එතෙන්දලා රණ්ඩුව තමයි. ඉතින් නිසා අපිට බලන්න ඉස්සර වෙලා මේ බලන්නේ මට ඕනේ දේ තමයි කියලා. ඊට පොඩි ළමයි මේ තීන තියෙනකොට ඒ අනිත් එක බලන් ඊ ගාලා විරිතනවා. විරිතුම එයා ටීචා කොහොම හරි ලගෙන අනේ ටීචර් මට අරය විරිත. ඉතින් එයා මොකටද බැලුවේ කියලා අහනවා. බැලුවේ එයා විරිත බින්දගේ. ඉතින් විරිත විරිතේ මම බැලුවා ඉඳයි කියලා කියනවා. ඉතින් මොකද කවුද විරිතේ කවුද බැලුවේ? ඒ කොහොම හරි අර දුකටපත් වෙන පීඩාවටපත් වෙන චරිතේ කට්ටිය දිහා බලනකොට ළඟ ඉන්න එකයි ගන්න. ඉතින් ඒ මිනිස්සයා අනික් කෙනෙකු යටපත් කරන චරිතයක්. ටීචවිල්ලා අහනකොටම විරිච්චපු නිසා බැලුවද බලපු නිසා විරිච්චුවද ওই දෙක තමයි ලෝක හැම තැනම තියෙන එක අපේ හිත වැඩිච්ච වෙලාවට හැම කෙනාම පේන්නේ අපිට කොනහනවා වගේ කියලා. අපි හිත බලවත් වෙච්ච වෙලාවට දෙන අරොට්ටියක් කොනහපුවා මොකද මේ වෙලාවේ කියලා අපි නිකන් ගිහලා නිකන් ඉන්නකොට කොනහනවා. ඔබ පන්තිරාවා කොල්ලෝ ගැලුවේ කොම හිටියා යුනිවර්සිටි එකෙන් පාස් අවුට් වෙච්ච ගමන් ලස්සන මැඩම් කෙනෙක්. ඇවිල්ලා අපිට ඕගනික් කෙමිස්ට්‍රි කියන ඇත්තම හොඳ දේ කියනවා. ඉතින් ඒ ඉස්කෝලෙන් යුනිවර්සිටියෙන් ආපු ගමන් හරි ආසාව කරනකොට කොල්ල දෙතුන් දෙනෙක් අපි පිටි වශයෙන් දෙකට ඉතින් අර ටීචර් එක පාට හැරලා බලනවා මේ මොකද කියලා. බලනකොට ආයෙත් ආයෙ ටීචර් බල්ලාල පැත්තට හැරනකොටම දෙන්නේ තුන් දෙනෙක් hina වෙනවා. ඒ ටීචර් හරි සැකයි මේ පස්ස පැත්තේ මොනවාරි ගෑවිලාද කියලා. මුළු පන්තිම අවුල් වෙනවා. ඉතින් අර ගෑන් ළමයිට හරි ලැජ්ජයි මේ කරන වැඩේට. කොල්ල තුන් දෙනෙක් විතර පිටිපස්සේ ඉඳගෙන මුළු බෝඩ් එක පැත්තේ ඇහිතිවා ඉනාවේ. ඉතින් අර මේ මේ ඇත්තටම ලස්සනට ක්ලාසස් යද්දී ඔය කරන වැඩේ. ඕන කෙනෙකුට පිස්සු ඇද්දලා ගන්න පුළුවන්. අපිට පේන්නේ අපිට ඕනේ දේ තමයි. දුර්වල මනසක් ඇති මනුස්සයට ඕන විදිහට පිස්සු ඇද්දලා. ඉතින් ලෝකෙත් හැදිලා තින්නේ මේකට. තැලෙනක හම්බෙච්චාන් තල්ලන. ඒක හදන්න බෑ. ඒකට කරන්න තියෙන කෙලස් ප්‍රමාණය අඩු වෙනකොට පේනවා සැලෙන මනස කෙලස් සහිත මනස හැම වෙලාවෙම දුකින් අය කවුරුත් දුකක් දෙන්න ඕනේ නැහැ. දකින්නෙම දුක විතරයි. සක්‍රීය මනස, සජීවී මනස, එහෙම නැත්නම් නික්ලේශී මනස දකින්නවා කෙලස් සහිත මනස හොයන්නෙම දුක. හොයන්නෙම වැරද්ද. හොයන්නෙම කෙලෙසේ. හොයන්නෙම ස්පර්ශය. හොයන්නෙම චේතනා. හොයන්නෙම කර්ම. ඒ නිසා අකුසලේ ජය ගන්න. භාවිත මනස දන්නා ඉතින් මනසේ හැටිවම තමයි මේ ඉන්න ලෝකෙත් හැටිවම තමයි උඹලා ඕන දෙයක් කරපන් මම මගේ දේ කරනවා. හරි නම් හරි වැරදි නම් වැරදි. අනේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙව් ලෝකයකට පොදුවේ කියනවා කියනකොට එහෙ නැත්නම් ඔක්කොටම හැටින භාවනා ක්‍රමයක් කියනවා කියනකොට සතුඤ්ඤතා ඥානෙ නතු කරන්න බෑ. මතකද යන්න අපිට අවශ්‍ය දුක් ප්‍රමාණය අපි බෙදාගෙන බලන්න. කවුරුවක්වත් නැහැ Tamanට බෙදෙන කෙනෙක්. ඒ නිසා මුළු ලෝකෙම බුෆේ ඩයට් එකක්. කෑම තියෙන ඕන දෙයක් Tamanට ඕන දේ Taman අරගෙන වළඳනවා. වළඳලා ඉවර වෙලා ඒක චෝදනා කරනවා, විවේචනය කරනවා, හොඳ නරක කියනවා. ඉච්චරයි මේ ලෝකෙ තියෙන්නේ. මේ බෙදා ගන්න ප්‍රමාණය කන්නේ. ඉතින් ඒකේ ලස්සන දේ තමයි මේ මනසේ හැමදාම ඒක බෙදා ගන්න. හැමදාම ඒක බෙදා ගන්න. ඒක නිසා අගුණයි සමල්ලාට. ඒකම බෙදාගෙන ඒ අගුණට බෙහෙත් බිබී පහුවෙන්ද මේසට ගියාමත් ඒකමයි බෙදාගන්නේ. මේවට කියනවා චරිත ලක්ෂණ කියලා. ඉතින් මේ සරණ මනුස්සයට බලන්න පුළුවන් නම් පේනවා මේ මනුස්සයට හොයාගෙන ඇවිල්ලා අර නරක දේ වළඳලා ඉතින් අර ලෙඩේ දිගට පවත්නවා. ඉතින් අපේ හය කුටිය හිටිය ආම්තු කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ මේ ජර්මනි හිටපු මේල්නස් කෙනෙක් යා කියනවා මේ මනුස්සයන්ට ඇවිල්ලා කියනවලු මට ඉන්ෂුරන්ස් එකකින් මට සල්ලි තියෙනවා මට ලෙඩක් තියෙනවා මට ප්‍රෙෂර් ඉන්ජෙක්ෂන් එක ගහපන් කියලා. ප්‍රෙෂර් එක වැඩි වෙලයි කියලා. ඒ ඉන්ජෙක්ෂන් එක දීවට පස්සේ ස්තුති කරලා යනවලු. දවස් දෙකකට පස්සේ ආයෙත් එනවලු. ආයෙත් බලන ආයෙ ප්‍රෙෂර් එක වැඩි ආයෙත් ගහපන් කියලා. ඉතින් මෙයා නිකමට කිව්වොත් එහෙම ප්‍රෙෂර් එක ඔය ඉන්න ජීවිතයත් එක්ක නැතර කරන්න බෑ ඉන්ජෙක්ෂන් නතර වෙන්න ජීවිතයට වෙනස් කරන්න ඕන කියලා බනිනවලු හොඳටම. උඹට ඒකෙන් වැඩක් නැහැ. මට ඉන්ෂුරන්ස් එකේ සල්ලි තියෙනවා ප්‍රෙෂර් තියෙනවා උඹලගේ ඉන්ජෙක්ෂන් තියෙනවා ගහපන්. ආයෙ ගහනවලු ආයෙ දවස් දෙකකට පස්සේ ආයෙ එනවලු. මොනම තාලකින්වත් කැම වෙනස් කරන්නේ මොනම තාලකින්වත් ව්‍යාපාර වෙනස් කරන්නේ මොන තාලකින්වත් මනස වෙනස් කරන්නේ කොච්චර ඉන්ජෙක්ෂන් ගැහුවත් හැමදාම ප්‍රෙෂර් පොලිමේ තමයි. ඉතින් මේ මනුස්සයා ඒ ජීවන රටාව වෙනස් කරන්නේ නැති එක <clears throat> එයාගේම කර්මානුරූප වෙනදී ඉතින් ඒ වගේ මේක දිහා බලනකොට අපි හිතනවා මේ කවුරු හරි අපිට කරදර කරනවා කියලා. කිසිම කෙනෙක් නැහැ සරුවචන සඳහන් කරලා තියෙන්නේ දිශෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේරිනම් මිච්ඡා පන හිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ. යා හතුරෙක් හතුරෙකුට කරන දේ. වෛරක්කාරයෙක් වෛරක්කාරය කරන දේ කරනවා මනාවකට නොපිහිටි හිත. මිච්ඡා පන හිතං චිත්තං. ඉතින් ඒ හිත හදන්න තෝ කොච්චර බෙහෙත් බිව්වත් කොච්චර ලෝක විවස්ථාවල් හැදුවත් හිත ඇති දවස තීරෙයි මේක කටුලන්දක් වගේ අනේ අන දේවල් එක පටල වෙනවා මිස ලෝකේ කටු නැතිකම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒක තේරුම් අරගෙන චරවචනන්සින් බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. උඹ තමයි මේ ආකරණ දේවල් කරේ දාගන්නේ කියලා. ඉතින් ඒක දැන් අර විද්‍යාවේ ඔය ශ්‍රොඩින්ජන්ගේ මේ what you see that you are කියන එකයි ඒ වගේම consciousness එක අපේ මනස ගිහිලා යමක වදිනකන් ඒ දෙ පිවිතුරුයි වැඩිච්ච වෙලාවෙ ඉඳලා ඒක ඒ ඒ මනසට ආවේනික කර්ම ශක්තිය එතනින් මතුවෙලා ඒක දිගේ දිග ගමනක් කරනවා. ඉතින් සේරම සරුවචනanse දේශනා කරේ යේන යේනී මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් ගැන කල්පනා කරොත් ඒ කල්පනා කිරීම නිසා මේක අන්‍ය දෙයක් බාටපත් වෙනවා දුකක් බාටපත් වෙනවා. කල්පනා නොකර හිටපන් අපි ලෝකේ කල්පනා නොකරන දේවල් වලින් කිසිම දුකක් නැහැ අපි. අපි යමක් මනාප හෝ අමනාප වශයෙන් කල්පනා කරනනම් ඒ සියල්ලම දුක පිණිස හිටිනවා. නමුත් වාසනාවට අපි කල්පනා කරන්නේ බොහොම පොඩි කොටසයි. දන්න ටික තමයි අපි කල්පනා කරන්නේ දෙන්නේ හරියක් දුක් ඉන්නේ දන්න ටිකෙන් තමයි. ඕකත් දීලා දාපු දවසේ දුකක් නැහැ. ඒ අවශ්‍ය දුක හිතලා ගන්නෙ. ඒකමයි <clears throat> යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් ගැන කල්පනා කරුවොත් කල්පනා කරන නිසා මේ දේ විකෘතියක් පාටපත් වෙනවා. උඹට දුකක් පාටපත් වෙනවා. අපි භාවනා කරනකොට කරන කිසිම කල්පනාවක් නැහැ. අරමුණක් නැහැ, නිමිත්තක් නැහැ, ස්පර්ශයක් නැහැ, චේතනාවක් නැහැ, වේදනාවක් නැහැ. ඔන්න පෙන්නලා දෙනවා කෙලස් නැති තැන. ඉතින් ප්‍රශ්න අහනවා ඊගාට මම මොකද කරන්නේ? අර පිරිසුත්තන්ට ගියාට පස්සේ අහනවා දැන් මොකද කරන්නේ කියලා. මොකද ඒ තරම් අපිට මේ කෙලෙස් නැත්නම් හුරු නැහැ. අපිට ඕනේ අවුලමයි. ඉතින් අවුල ආවට පස්සේ අහනවා අවුල විසඳන්නේ කොහොමද කියලා. අවුල විසඳුවාට පස්සේ අහනවා දැන් මොකද කරන්නේ? බුදුමනසක් තියෙන මනුස්සයා කියන සතාට. හොඳයි අපි වෙලාවත් ඉවර වෙගෙන යනවා. අපි අවසාන ප්‍රශ්නට ලං වෙලා තියෙන්නේ. ඔබ වහන්සේගෙන් ලැබුණු උපදේශ අනුව පරියන්කේ මට දැන් මම දැන් මෙතන යන හිතවිල්ලෙන් හිත නිදහස් විනාඩි 5ක් පමණ සිටියේදී මතෝ හිස් සා ඇඟේ චලන චලනයේ වීම ටික වේලා තිබීදී සිත සමාධිමත් විය. එම සමාධිය තුළ ටික වේලාවක් සිටදී කය නැති වී ගිය බව දැනේ. වෙන කිසිදු හිතවිල්ලක් නැත. එම එම සමාධිය තුළ සිටියදීම කය සෙවීමට තැත් කළද කම නැති කය නැති බව තහවුරු වේ. මේ කය පිළිබඳව ඇති ආසාව නිසා නොව ඇති වූ தત્ත්වේ තහවුරු කර ගැනීම සඳහා මේකට කියන්නේ කය පිළිබඳ ඇති ආසාව කාම තෘෂ්ණාව මේ කය තියනවාද කියලා බලන ගතිය පරිේෂණ තෘෂ්ණාව කියලා කියන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි. මොහොත් අපේ හිත මොනවා හරි දාලා ඒක මේ බබා බුද්ධිද කියලා පොඩ්ඩක් කතා කරලා බලන්න. ඔයා දොයිද කියලා. එදා මේ මේ මොකද ඊවලෙක් කපටියෙක් යනකොට කිඹුලෙක් ගොඩ ඇවිල්ලා හොඳට බුදියාගෙන හිටියා. මම පෙන්වීම බැලුමට බලනකොට උන් මැරිලා වගේ. ඉතින් මූ බැලුවලු වීල් වල ළඟට ගිහිල්ලා බලනකොට හොඳට නිඳ ගිහිල්ලා. ඉන්නවලු නිදාගෙන වගේ ඒර සත් ගොදුරට එනකම්. ඌ කිව්වලු හරි පුදුමයි අපේ පැත්තේ කිඹුල නම් නිඳ ගියාම වලිගය හොල්ලනවා කිව්වලු. කිඹුලට ඇහිලා බැලුවල දැන් මූ ළඟටම ඇවිල්ලාලු ඉන්නේ. දැන් මේක දන්නේ නැති හැමීට වලිගය හෙල්ලුවලු. ඒක නරිය දන්න දැන් හරි වැඩේ හරි. ඒව පරිේෂණ ගැලවුමට කරන දේවල්. මේක එහෙම නෙවෙයි. හිතේ කෙලෙස් නැද්ද කියලා පරිේෂණ කරනවා. මේ පරිේෂණේ මේ කියන පරිේෂණ සුසන වැඩි කල් කරන්නේ නැහැ. පළවෙනිවතාවට කරනවා. ඒක නිසා ඒ හිතේ හැටි. මේන් කය නිසා කය නිත්‍ය නැති බවත් අනාත් බවත් තහවුරු විය. ටික වේලාවදී කය නැතත් හිත ක්‍රියාත්මක වෙන බවවද විය. මේ රූපයේ ගෙවීමක්ද කරුණාකර පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. ඇත්තම රූපේ ගෙවීමක් නෙවෙයි මේ හිත කය වචන කියන ద్వාරත් තුනෙන් සචේතනික සහ අචේතනික කියලා ක්‍රියාවලිය දෙකක් තියෙනවා ඒකෙදී අපි විනයට අහුවෙන්නේ ශික්ෂාවට අහුවෙන්නේ ප්‍රතිපදාවට අහුවෙන්නේ සචේතනික ක්‍රියාව විතරයි ඒ නිසා අපි දන්න ක්‍රමයට කරන්නේ මේ සචේතනික ක්‍රියා නතර කරන එක කායික සචේතනික ක්‍රියාවලට කියනවා කාය සංස්කාර කියලා වචී සංස්කාර චිත්ත සංස්කාර කියලා ඒව ඔක්කොම නතර කරලා බලනවා වැඩ නතර වෙනවාද කියලා. මැරෙනවාද කියලා නෑ. අචේතනිකව, අසංස්කාරිකව කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ගොඩාක් යනවා. එතකොට තමයි තේරෙන පටන් අරගන්නේ මේකේ මේ කාරකය නැති වුණාට නේවාසිකය නැති වුණාට ඉන්නවයි කියලා හිතා හිටියත් ඒක බොරු. නැති වුණත් වැඩ යනවා. ආන්නේක දිහා බලනකොට තියෙනවා මේක මම විශ්ින් කරන ලද්දකොත් නෙමෙයි මොකමයි චේතනාවක් නැහැ. පිටකෙනෙක් කරන ලද්දකුත් නෙවෙයි කාටවත් පේන්නේ මට විතරයි පේන්නේ. ඉතින් මේ කටයුත්ත දිහා බලනකොට අසංස්කාරික කාය විඤ්ඤාති වචී විඤ්ඤාති මනෝ විඤ්ඤාති දිහා බලනකොට තන්නේ කර හීනෙක දිසිද්ධ වෙන දේ. තනි කර ඇස්බන්දුමක සිට වෙන දේ. තනි කර මිරිගුවක වෙන දේ. දැන් මේ හීනේ ඉදිරියට අවිල්ල පෙන්නවා. හීනේ සජීවී කරලා පෙන්නවා. මිරිගුවක වෙන මායාව පෙන්නවා. මායාවකද කියන ඇස්බන්දුමක වෙන දේ පෙන්නවා. පෙන්වනකොට සරුවචයන් සඳහන් කරලා තියෙනවා මේක දිහා බලලා කියාපන් මේක මගේ කියන්න වටනවද මගේ ආත්මය කියන්න වටනවද මම කියා ගන්න වටිනවද කියලා ඒකේ තියෙන හිස් බව බොල් බව මායාකාරී බව මනෝමය බව දැක්කනම් අපි එදිනදා ජීවිතයේ අවදියෙන් ඉන්නවා කියන කොටත් කරන්නේ ඕහොල්මන්ම තමයි ඒවට කියනවා දවල් හීන කියලා අරක රෑ හීන මේ භාවනාදී දකින්නේ අසංස්කාරික කායික මානසික ක්‍රියා නමුත් අපි දවස පුරාවටම පිට කෙනෙක් බලන්න හිටියොත් ඒක අමතර හොල්මනක් තියෙනවා. ඒතර ਸਰවඥාන්ස කියනවා අපි අවදි වෙලා හිටියයි කියලා කිව්වත් පෘ탁ඥයා සතියේ නැතුව ඒක නිකන් හීනයක් තමයි. ਸਰවඥාන්සයට බුද්ධ කියලා කියන්නේ නැන්සේ හැමතිම අවදියෙන් ඉන්නේ. ඒ නිසා මේ මාසේ සතියෙන් මේ ඉන්නේ. සතියෙන් නෙවෙයි ඉන්නේ. මම දැන් ඉන්නේ සතියෙන්ද නැද්ද කියන එක ඒක ගැන හොඳට අවදියක් ਸਰවඥාන්සයට තියෙනවා. අනිත් තුඟ දෙනෙකුට අසංස්කාරිකව සිදුවෙන ක්‍රියා බලන්න නම් සසංකාරික ක්‍රියා සීමා කරන්න. ඒකයි මේ භාවනාදී අපි කරන්නේ. ඒකට පස්සේ අසංස්කාරික ක්‍රියා මතුවෙනකොට ඒවට උපැන්න සාතික ලියන්න යන්න එපා, හොයන්න බලන්න යන්න එපා. මේ තමයි ස්වરૂපය කියලා දැනගත්තාම තේරෙන්න පටන් අර ගන්නවා. මේක වැඩි හරියක් අපිට ඕනේ දේ නෙවෙයි වෙන්නේ. අපේ සුභ සිද්ධියට නෙවෙයි වෙන්නේ. ඒවා සිදුවීම සඳහා අපි දාසකත්වයෙන් බැල භාවයෙන් බත් බැල භාවයෙන් ඒකට මේ මේ දාශකම් කරන එක විතරයි කරන්නේ. ඉතින් මේකට මම කියන්න වටිනවද කියලා. උඹට ඕනේ දේ නෙවෙයි නම් වෙන්නේ. උඹේ සුභසීතිය සඳහා නෙවෙයි නම් වෙන්නේ. ඕකට මම කියන්න වටිනවද කියන එක තමයි සර්වචනාචනගන තහවුරුව. අන්න ඒකට පක්ෂ වෙච්චි අත්දැකීම් ටිකක් තමයි මේ කියලා තියෙන්නේ. ඒක රූපේ ගෙවියාමක් නෙවෙයි. සසංකාරික ක්‍රියාවල ගෙවියාම. සසංකාරික කියලා කියන්නේ රූපේ විතරක් නෙවෙයි, කාය විතරක් නෙවෙයි. කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා තුනම 100 100ක් ගෙවන්න ඕනේ. ඒව ඒව පුළුවන් තරම් අයින් කරලා යන වැඩේට යන්න අරින්න ඕනේ. මේක තමයි අපේ තියෙන ලොකුම තපස. මේ ලෝකෙ සිදුවෙන දේවල් වෙන්න ඇරලා මම ඒකට සචේතනිකව සම්බන්ධ නොවි නම පූර්ණ අවදියෙන් පූර්ණ සතියෙන් පූර්ණව එළඹිලා ඒක දිහා බලانے හිටියොත් අන්න ඒක තමයි ජීවත් වෙනවා කියන එකේ නිර්වචනය. හදන්න හරි ඒකට අනුව හැසිරෙන්න හරි සැලසුම් හදන්න යනවා කියලා කියන්නේ පිස්සුවක්. විකාරයක්. හීනයක්. විනදේදියා බලන්න හිටියොත් මේ ඒ ඒ මාළුවට ලුණු දාන්න ඕනකමකුත් නැහැ මේ උම්බලකට දාන්න ඕනකමකුත් නැහැ ඒක රසයි ස්වභාවයෙන්ම රසයි. හදන්න දෙයක් නැහැ. ඒක බලන්න බැරි තාක්කල් අපිට කර්ම රැස් කරන්න වෙනවා. විපාක රැස් වෙනවා. කෙලස් වැඩෙනවා. කවදා හෝ වෙන දේ දිහා ඒ සංසිඳුණාට පස්සේ සංසිඳිත දිහා බලන්න. කෙලිසක් ආවනම් කෙලිස ආපු දිහා බලන්න. පිනක් ආවනම් හිතක් ආන ඒක දිහා බලන්න පුළුවන් තත්ත්වයට ආපුවම අපි කියනවා තපස කියලා. එහෙම නැත්නම් ඒ Brahmacharya කියලා. එහෙම නැත්නම් භික්ෂු කියලා. එහෙම නැත්නම් යෝග කියන නම පාවිච්චි කරන ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ වගේ අසංස්කාරික වෙන ක්‍රියා විනයනය කරන්න නෙවෙයි හික්මවන්න නෙවෙයි සසංකාරික වෙන දේවල් ටික විනයනය කෙරුවා නම් හික්මව ගත්තා නම් සංස්කාරක දිහා බලනකොට හොඳටම පේනවා මේක පාලනය කරන්න පුළුවන් ශක්තියක් නැහැ. නිතරම පණුව දෙකට කැපුවා වගේ දඟලනවා. ඒක අනිවාර්යයෙන්ම දුකක්. නමුත් ඒක මගේ නෙවෙයි. ඒක මගේ නෙවෙයි. මොකට ඉතින් උට කලබල වෙන්නේ? ඒකේ අයිතිවාසිකම මම නෙවෙයි කියලා තානවා මගේ නෙවෙයි කියලා තානවා මගේ ආත්මේ නෙවෙයි කියලා තානවා එතකොට ඉබේම අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙකේ අනිත්‍ය දුක්ඛ දෙක තියෙනවා ආත්ම ස්වරූපයෙන් ගන්න අනාත්ම වෙනවා ඉතින් එච්චර තමයි අපි මේ භාවනා කරුවත් නැත්නම් මේ සාකච්ඡාවක් මාර්ගින් හරි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ කෙසේ නමුත් අපි යොදාගත්ත කාලය මෙතනින් સમાප්තයි. අපි තුන්වෙනි පැය දක්වා සක්මන් කිරීමෙන් පස්සේ අපි තුනට එකතු වෙනවා පරියන්කයකට. ඊට පස්සේ පහට එකතු වෙනවා ධර්ම දේශනාව. ඉතින් අපේ ධර්ම සාකච්ඡාව સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා සීල දිනාටම තෙරුවන් සරණයි.